සමනේන වා බ්‍රාහ්මනේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මනා වා කේනචිවා ලෝකස්මින් තී සද්ධාවන්ත පිනතුනි ආද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි මුණ්ඩරාජ වග්ගයට අයත් වන ශෝක සල්ලහරණ සූත්‍රයේහි ඇතුළත් වෙන දේශනා පාඩය. ශෝක සල්ලහරණ කියලා කියන්නේ සල්ල කියලා කියන්නේ උල. ශෝක සල්ල කියලා කියන්නේ ශෝකය නැමැති උල. බුදුරජාණන් වහන්සේ ශෝකය උලක් හැටියට උපමා කරලා දේශනා කරා. උලක් ශරීරයේහි ඇනුනහම ඒක තියෙන තාක්කල් වේදනා දෙනවා ඇදුම් දෙනවා කැක්කුම අල්ලනවා පවත් පවතින්නට අපහස. එහෙමයි කියලා ඒක ගලවන්නට උත්සාහ කළොත් ඒක ඇදලා දාන්නට උත්සාහ කළොත් ඒක ගලවන්න හදනකොට ඊටත් වැඩිය අමාරුයි. උලක් කැණුනහම ඒ බඳු ස්වභාවයක් තමයි පවතින්නේ. තියනකොට ඒක පවත්වාගෙන අපිට රැඳෙන්නටත් බෑ දෛනික කටයුතු කරන්නටත් බෑ නමුත් ඉවත් කරන්න හැදුවට ඉවත් කරන්නටත් බෑ එතකොට අරීටත් වැඩිය විදුම් දෙනවා වේදනා දෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ ශෝකය පුද්ගල సంతානෙහි ඇනෙන උලක් හා සමානයි කියලා දේශනා ඒ නිසා ශෝකය සල්ලයක්ය ශෝකය උලක්ය කියලා තථාගතයන් වහන්සේ උපමා කරනවා එතකොට මේ සූත්‍රයේදී දක්වන්නේ ශෝක සල්ලහරණ මේ ශෝකය නැමැති උල පුද්ගල సంతාණයෙන් ගලවලා ඉවත් කරන්නේ කොහොමද කියලයි මේ සූත්‍ර දේශනාවේදී සඳහන් කෙරෙන්නේ. Taman දීර්ඝ කාලයක් බොහෝ බලාපොරොත්තු ඇති කරගෙන හිටපු පුද්ගලයෙක් බොහොම සමීපව ඇසුරු කරපු කෙනෙක් හදිස්සිය මිය ගියාම Tamanගේ సంతානයේ දුක ශෝකය ਸੰతాපය හටගන්නවා කියන එක ප්‍රතඥන අපි කොයි කවුරුත් අත්දැකලා තියෙන පළපුරුදු කාරණය. තතහගතයන් වහන්සේ දේශනා කරනවා කාමරාග පටිග දෙක ප්‍රහාණය කරන තෙක්ම අපිට මේ ගැටලුව පවතිනවා. කාමරාගයයි කියලා කියන්නේ අපි පංචේන්ද්‍රයන්ගෙන් ෂඩේන්ද්‍රයන්ගෙන් කැමති වෙන දේවල්. පටිගයයි කියලා කියන්නේ අපි ෂඩේන්ද්‍රයන්ගෙන් භුක්ති විඳින්න අරමුණු කරන්නට අකමැති වෙන දේවල්. කැමති වෙන දේවල් තියෙන තාක්කල් ඇලීම පහළ වෙනවා අකමැති වෙන දේවල් පවතින තාක්කල් ගැටීම පහළ එතකොට අපේ సంతානය තුල මේ රුචි අරුචිකම් ඇලීම් ගැටීම් දෙක එහෙම නැත්නම් රාගය සහ ద్వේෂය ප්‍රහාණය නොකරන තාක්කල් අපේ ෂඩේන්ද්‍රයන්ට යම් යම් අරමුණු ගැටෙනකොට අපි අර ඇතුළත තියෙන මිනුම් දඬු දෙකෙන් තමයි මන බලන්නේ මොනවද මිනුම් දඬු දෙක ඇලීම් ගැටීම්. එහෙම නැත්නම් රාග ద్వේෂ. ඒ දෙකට ප්‍රධාන වෙනවා මෝහය. මෝහයයි කියලා කියන්නේ නොදන්නා බව, නොයටහෙන බව, කරුණු පැහැදිලිව නොතේරෙන ස්වභාවය. එතකොට කරුණු පැහැදිලිව නොතේරෙන නිසා අපි හැමතිස්සෙම අර අපි ළඟ තියෙන මිනුම් දණ්ඩෙන් මැනලා තමයි බලන්නේ. මොකද යථා ස්වභාවය අපට තේරුම් ගන්නට දුෂ්කරයි. ඒ තරම් අපේ ප්‍රඥාව අවදි වෙලා නැහැ. ඊතරම්ම අපට මනස අවදියෙන් පවතින්නේ නැහැ. ඒ නිසා ඒකේ ගති ලක්ෂණ, ඒකේ ගුණාංග අපි මන බලන්නේ අපි ළඟ තියෙන මිනුම් දන්නේ. ඒක එහෙම ඒක ඒ විදිහමනේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. දැන් සාමාන්‍ය ලෝකයේ අපිට යම්කිසි පුද්ගලයෙකුගේ හොඳ නරක තීරණය කරගන්නට ඕන වුණොත් අපි තීරණය කරන්නේ අපි දන්නා කාරණාවල. එතකොට ඒ පුද්ගලයාව මනින හැබෑ මිනුම් දණ්ඩ මොකක්ද කියලා අපට තේරුන්නේ නැති වුණාට අපි ළඟ තියෙන එකෙන් අපි මැනලා බලමු. තථාගතයන් වහන්සේ පිළිබඳ වුණත් එහෙමයි. බුදුරජාණන් වහන්සේට ඇතම් කෙනෙක් ප්‍රිය වුණා, ඇතම් කෙනෙක් තථාගතයන් වහන්සේට ද්වේෂ කළා. එතකොට බුදුරජාණන් වහන්සේට ද්වේෂ කළේ උන්වහන්සේ ළඟ වරදක් තිබුණු නිසාද? භාග්‍යවතුන් වහන්සේ සියලු දෝෂයන්ගෙන් විනිර්මුක්තයි. එතකොට එහෙමනම් ඇයි මිනිස්සු උන්වහන්සේ සමග ගැටුනේ? ඒ තමන් ළඟ තියෙන මිම්මෙන් මැනලා තමන්ගේ సంతානේ රාග ద్వේෂ ප්‍රහාණය කරලා නැති නිසා ඒ මිනුම් දඬු දෙක තියෙන නිසා ලෝකේ ඕනෑම දෙයක් මැනලා බලන්නේ ඒ දෙකෙන් ඒ දෙකෙන් මනිනකොට වඩා සැස දෙන්නේ ගැටෙන පැත්තට නම් දෝෂ දර්ශනයෙන් තමයි ඒ දිහා බලන්නේ වඩා සැස දෙන්නේ ඇලෙන පැත්තට නම් ඇලීමෙන් තෘෂ්ණාවෙන් බැඳීමෙන් තමයි ඒක ග්‍රහණය කරන්නේ මේක තමයි ප්‍රතජන సంతානෙහි ස්වභාවය. මේක ප්‍රතජනයාට පමණක් නෙවෙයි සෝවාන් වෙච්ච පුද්ගලයාටත් මේ ඇලීම් ගැටීම් ස්වභාවය යම් පමණකට සාධාරණයි. ප්‍රතජන සත්‍යයා තරම් අඳබාල විදිහට ඇලෙන්නට ගැටෙන්නට යන්නේ නැහැ. නමුත් සෝවාන් වුණ පමණටම පුද්ගලයා ශෝකය දුරු කරලා නැහැ. ඒ රාග ද්වේෂ තවමත් අප්‍රහීන නිසා. සකෘදාගාමී පුද්ගලයාට රාග ద్వේෂ යම් තරමකට තුනී වෙනවා. ඒත් ප්‍රහාණය කරලා නැහැ. අනාගාමී බව තුළින් තමයි කාම රාග පටික දෙක දුරු කරන්නේ. එතකම්ම සසර සැරිසන්නා වූ සත්වයින්ට මේ ශෝකය නැමැති සල්ලය පීඩා කරනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරා. එතකොට ශෝකය කියලා කියන්නේ මොකක්ද? අර ගැටීමෙහිම එක්තරා ස්වභාවයක්. අරමුණ අපි කැමති විදිහට නෙවෙයි ලැබෙන්නේ. එතකොට අපි ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒකනේ ද්වේෂයයි කියලා කියන්නේ. ඒකනේ පටිඝයයි කියලා කියන්නේ. ඒ පටිඝයම ඒ ද්වේෂයම අපේ මනසේ ඇති වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. එකක් තමයි ක්‍රෝධය හැටියට. ඒ කියන්නේ අරමුණ මැඩ පවත්වමින් රෞද්‍රාකාරයෙන් නැගී හිටිනවා. ඒක අපි කාටත් ප්‍රකටයි. තව ක්‍රමයක් තමයි ශෝකය හැටියට. ඒත් ඇති වෙන්නේ ද්වේෂයමයි. යමක් සිද්ධ වුණා මම ඒකට කැමති නෑ. දරුවා මිය ගියා මම ඒකට කැමති නෑ. මම එහෙම එකක් බලාපොරොත්තු නෑ. මං කැමති ඒ දරුවා තව බොහෝ කාලයක් ජීවත් වෙනවා. ස්වාමියා මිය ගියා මම නම් ඒකට කැමති නෑ. මට ඕන වෙන්නේ තව බොහෝ කාලයක් ඔහු ජීවත්ව පවත්වන්නට. ඥාතියා මිය ගියා මම ඒකට කැමති නැහැ. එතකොට දැන් ඒක සිද්ධ වෙලා අවසానයි. නමුත් මම තවමත් ඒක ප්‍රතික්ෂේප කරනවා මම තවමත් ඒක පිළිගන්නට සූදානම් නැහැ. එබඳු අවස්ථාවේදී ඇතිවෙන පටිඝය හෙවත් ද්වේෂය ශෝකය ආකාරයෙන් උලක් විදිහට අපේ මනසේ ගලවන්නත් බැරුව පවත්වන්නත් බැරුව හැමදාම දුක් දෙමින් సంతානෙහි ඇනී පවතිනවා. ඊළඟට භීතිය වශයෙන් ඇති වෙන්නේ ඒ කියන පටිගෙමයි. භීතිය කියලා කියන්නේ ආරම්භනේ මැඩ පවත්වන්නට පහසු නැහැ. හැබැයි මම කැමති නැහැ ඒකට. සර්පේක් හදිස්සියෙන් මෙතනට කඩා වැදුනොත් ඒ වගේම පිස්සු බල්ලෙක් උම්මත්තකේ ආව අපි බියපත් වෙනවා. අපි තැති ගන්නවා. අපි පසුබානවා. අපි සැඟ වෙනවා. කොමක් නිසාද? ඒ අරමුණට මම කැමති නැහැ. හැබැයි අභිභවා යන්නට තරම් ශක්තියක් නැහැ. ඒ නිසා අපි පසුබට වෙනවා. ඒබඳු අවස්ථාවේදී ඇතිවෙන ද්වේෂය හෙවත් පටිඝය අපි හඳුන්වනවා භීතියයි කියලා. ඊට පිළිකුල හැටියට අසුචි ගොඩක් මලමිනියක් මලකුණක් දැක්කහම නහය කට ගත සිත ඔක්කොම අකුලුවා ගන්න. ඇයි ඒ මම ඒකට කැමති නැසෙ. අප්‍රසාදය, අප්පිරියාව, අකමැත්ත, නුරුස්නා ගතිය මේ විවිධ නම් වලින් හඳුන්වන්නේ අරමුණ ප්‍රතික්ෂේප කරන ස්වභාවය. එතකොට අපේ මනසෙහි ශෝකය හැටියට මතුවෙන මේ අරමුණු සමග ගැටෙන ස්වභාවය අරමුණු ප්‍රතික්ෂේප කරන ස්වභාවය එක්තරා අකුසල ධර්මයක් එක්තරා ක්ලේශ ධර්මයක් නමුත් එය సంతාණයට වැදගත්tාම ලේසි නෑ එය මනසින් බැහැර කරන්නට විවිධ ක්‍රමවලින් එය නැවත නැවත පෑරෙනවා අර කටුවක් යනුනහම යටිපතුලේ අපි කොහොම පරිස්සමින් අඩිය තියන්න ගියත් ඒකමයි හැප්පෙන්නේ. තුවාලයක් හැදුනහම අතක පයක කොච්චර පරිස්සම් කරගන්න හැදුවත් අඩිය තියන ගානේ ඕකමයි කොතනක හරි හැප්පිලා ආපහු තුවාල වෙලා ලේ ගලන්නට පටන් අපි ඒකමයි පරිස්සම් කරන්න හදන්නේ. හැබැයි පරිස්සම් කරන්න කරන්න ඒකමයි ඇනිලා නැවත නැවත පෑරෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ ශෝක නැමැති සල්ලය ඒ ශෝක නැමැති හුල අපේ මනසේ ඇනුනහම අපි ඒකමයි අමතක කරන්න හදන්නේ. හැබැයි ඒකමයි මතක් අපි ඒකමයි යට කරන්න හදන්නේ. හැබැයි නිරන්තරයෙන් ඒකම තමයි විවිධ කරුණු වලින් පැහැරෙන්නේ. මොකකින් පටන් ගත්තා නිමා වෙන්නේ එතනින් තමයි. අපි කතාව ආරම්භ කරන්නේ වෙන තැනකින්. නමුත් අවසානයේ නිමා වෙන්නේ අනේ දරුවා හිටියානම් මෙහෙම අනේ අපේ මහත්තයා හිටියානම් මෙහෙමනේ අවසානයේ ගිහිල්ලා ශෝකයෙන් හඬා වැළපීමෙන් තමයි නිමාවටපත් වෙන්නේ. ඇයි මෙහෙම වෙන්නේ? අර ඇනුණු කටුවක් නැවත නැවත පෑරෙන්න වගේ අතේ පයේ තියෙන තුවාලේ නැවත නැවත දැවටි දැවටි ඒක පෑරෙන්නාසේ මේ ශෝකේ නැමැති සල්ලය මැඩ පවත්වන්නට දුෂ්කරයි ඒ නැවත නැවත පෑරිලා දුක්ගෙන දෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා එමනම් ඒ බඳු ශෝකය ප්‍රතජන භාවයේ සිටින තාක්කල් විටින් විට මනසේ පහළ වෙනවා ඒක ස්වභාවයක් නමුත් එය යම් ප්‍රමාණයකට හරි හඳුනාගත්තොත් අපට යම් ප්‍රමාණයකට උදුරලා ඉවත් කරගන්නට පුළුවන් ඒ ඒ වෙලාවට යම් පීඩාවක් දැනුණා උනත් తాවකාලික සහනයක් හරි සලස්වා ගන්නට පුළුවන් කරුණු නුවණින් අවබෝධ කරගත්තා අනාගාමී බව තුළින් තමයි අපට සදාකාලිකවම ඇති නොවන ආකාරයට මතු නොහට ගන්නා ආකාරයට මුලත් සමගම ඒ උදුරලා ඉවතලන්නට පුළුවන් වෙන්නේ. ශෝක සල්ලය සහ මුලින්ම බැහැර කරන්නට පුළුවන් වෙන්නේ ඒ අනාගාමී බව තුළින්. ඒ සඳහානේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ශෝක පරිද්දවානං සමතික්කමාය සතිපට්ඨාන සූත්‍රය අනුසස් හැටියට දේශනා කරන්නේ. යම්කිසි කෙනෙක් සිහිය නිවැරදිව පුහුණු කරනවා නම් එබඳු පුද්ගලයින්ට තමයි ශෝක සල්ලය සහ මුලින්ම උදුරා ඉවත් කරන්න පුළුවන්. ශෝකය පරිදේවයයි කියන්නේ හඬා වැළපීම. ශෝක කිරීම හඬා වැළපීම ඒ බඳු අයට දුරු කරන්න පුළුවන් කාටද සිහි කල්පනාවෙන් ලෝකය දිහා බලන අයට සිහි කල්පනාවෙන් ලෝකය දිහා නොබලන තාක්කල් ඒකම තව තවත් ඇතුළට ඇතුළට ඇනෙනවා අර ඒකනේ මං කිව්වේ කටුවක් යනුනයින් පස්සේ පරිස්සම් නොකර ගන්නා තාකල් ඒකම නැවත නැවත වැඩි වැඩි තව තවත් ඇතුළට එනවා. ඒ තුවාලෙම ආය ආය පැරෙනවා. සිහි කල්පනාවෙන් හිටියොත් තමයි තරමක් හරි පරිස්සම් කරගන්නට පුළුවන් වෙන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යමෙකුට සිහිය පවත්වන්නට පුළුවන් නම් එබඳු මිනිසුන්ට පමණයි මේ ශෝකය පරිදේව ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ. එනිසා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දකින්නට Tamanගේ චිත්ත સંතානෙහි යථා ස්වභාවය දකින්නට අපේ මනස ටික ටික හරි පුහුණු කරනවා නම් ඒබඳු පුද්ගලයාට යම් ප්‍රමාණයකින් හරි ශෝකය මැඩ පවත්වාගෙන සහනශීලීව ජීවිතේ පවත්වන්නට පුළුවන් ඒ ක්‍රමය නැවත නැවත පුරුදු පුහුණු කළොත් යම් දිනක ශෝක සල්ලය සහ මුලින්ම ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙනවා අන්න ඒ සඳහා උදව් වෙන එක්තරා සූත්‍ර ධර්මයක් තමයි මේ ශෝක සල්හරණ සූත්‍රයයි කියලා අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි සඳහන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේහි පැලලුප් නුවර පාටලිපුත්‍ර නගරයේහි කුක්කුටාරාමය කියලා ආරාමයක් තිබුණා. නාරද කියන මහරහතන් වහන්සේ මේ කුක්කුටාරාමේ කලක් වැඩ වාසය කළා. ඒ කාල වකවානුවේ මේ පැලලුප් නුවර රජකම් කරපු මුණ්ඩ රාජ කියන එක්තරා රජ කෙනෙක්. එතුමා Tamanගේ බිරිඳ භද්‍රා කියන බිරිඳ බිරිඳට අතිශයින්ම ඇලුම් කරපු රජ කෙනෙක්. එය බොහෝම සෙනෙහසින් ජීවත් වුණා. සෙනෙහසටත් වඩා ඉක්මවා ගිය දැඩි බැඳීමක් ඇලීමක් ඔවුන් අතරේ පැවතුණා. විශේෂයෙන් රජ්ජුරුවෝ රජ බිසව කෙරෙහි ඒ බඳු සෙනෙහසක් ආසක්ත භාවයක් ඇතුව කටයුතු කළා. හදිස්සියෙම බිරිඳ අභාවයට ගියා. රජුරවන්ට මේක දරා ගන්නට බැරි බරපතල ශෝකයක් වුණා. එතුමා ඉඩ දුන්නේ නැහැ මේ මල කඳ ආදාහනය කරන්නට. Tamanගේ අමාත්‍යවරුන්ට කතා කරලා කියනෝ මේ රාජ මහේශිකාවගේ මල සිරුර තෙල් ගල්වලා ඒක කුණු වෙන්නේ විනාශ වෙන්නේ නැති වෙන්න තෙල් ගල්වලා යකඩ ඔරුවක දාලා බෙහෙත් ඖෂධ ගල්වලා තවත් යකඩ ඔරුවකින් වහලා සුරක්ෂිත කරලා තියනවා. දැන් හැමදාම රජ්ජුරුව මේ ගැන කිය කියා මේ ගැන කල්පනා කර කර මේ ගැන හිත හිතා ලත වෙනවා. ජල ස්නානය කරන්නේ නැහැ. ඒ වගේම ඇඟෙහි සුවඳ ගල්වන්නේ නැහැ. ඒ වගේම ඇඳුම් පැළඳුම් සෝදන්නේ නැහැ. ආහාර ගන්නෙ නැ නිදා ගන්නෙ නැ රාජ්‍ය සේවයේහි කටයුතු ਵਿਚාරන්නේ නැ උමතු උනාසේ අර ශෝකයෙන්ම හෙම්බත් වෙලා ඒින්ම බරිත වෙලා දිනගත කරනවා මෙහෙම කටයුතු කරනකොට ඒ අතරේ තමයි රජු උපදෙස් දෙන්නේ මේ රජ බිසවගේ දේහය කුණු වෙන්නේ නැති වෙන්නට අර විදිහට බෙහෙත් ඖෂධ ගල්වලා සුරක්ෂිත කරලා තියන්නට කියලා තමන්ගේ පියක කියන කෝෂ්ඨාගාර සෙන්පතියට එහෙම නැත්නම් අමාත්‍යවරයාට කතා කරලා නියෝග කළේ. පස්සේ ඔහු ඒ නියෝගය පිළි අරගෙන ඒ අනුව කටයුතු කළා. නමුත් ඒ අතර ඔහු කල්පනා කරනවා අනේ රජ්ජුරුව කවදානම් මේ ශෝකය දුරු කරගෙන මේ පීඩාව දුරු කරගෙන යථා ස්වභාවයෙන් නැවත කටයුතු කරයිද එතුමා ආහාර ගන්නෙ නැහැ. එතුමා ජල ස්නානය කරන්නේ නැහැ. එතුමා අවශේෂ කටයුතු පිළිබඳව සිහි කල්පනාවෙන් ඉන්නේ නැහැ. කොතරම් කාලයක් මෙහෙම ජීවත් වෙන්නද? මෙහෙම හිටියොත් නම් වැඩි කල නොගොසින්ම රජ්ජුරුවෝ තභාවයට යනවා. මෙහෙම ගියොත් වැඩි කල යන්නට ඉස්සලා රාජ්‍ය ඇද වැටෙනවා. ඒ නිසා මේකට යම් පිළියමක් කළ හැකිද? කෙබඳු කරුණක් නිසා රජ්ජුරුවන්ගේ මේ ශෝක සල්ලය දුරු කරන්නට පුළුවන් වෙයිද? කියලා මේ අමාත්‍යවරයා තනියෙන් කල්පනා කළා. එහෙම කල්පනා කරනකොට ඔහුට මතක් වුණා මේ පැලලුත් නුවර කුක්කුටාරාමේ නාරද මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. උන්වහන්සේ ධර්මදරයි, උන්වහන්සේ විනයදරයි, උන්වහන්සේ ව්‍යක්තයි, උන්වහන්සේ චතුරයි, ඒ වගේම උන්වහන්සේ බහුශ්‍රතයි, උන්වහන්සේ වයෝවෘද්ධයි, උන්වහන්සේ බොහෝම ගුණ සම්පන්න කෙනෙක් හැටියට බොහෝ දෙනා අතර ප්‍රසිද්ධයි. ඒ නිසා ඒ බඳු රහතුන් වහන්සේ නමකගේ දැක්ම අපේ මහරජුරවන්ට ලබා දුන්නොත් ඒ බඳු විචක්ෂණ උතුමෙක් සමග කතා බහ කරන්නට යම් අවකාශයක් සලස්වලා දුන්නොත් රජුරවන්ගේ මේ ශෝක සල්ලය දුරු කරගන්නට පුළුවන් වේදෝ කියලා ඔහු කල්පනා කළා. එහෙම කල්පනා කරලා රජුරවන්ට ගිහිල්ලා කියනවා ස්වාමීනි මහරජතුමනි මම උපදෙස් දීපු හැටියට රාජ මහේශිකාවගේ දේහය සුරක්ෂිත කරලා ඖෂධ ගල්වලා තැම්පත් කළා. නමුත් ස්වාමීනි මට හිතෙනවා ඔබ වහන්සේ යම්කිසි සුදුසු පඬිවරයෙක් සමග ටිකක් කතා බහ කළොත් හොඳයි කියලා. මේ නගරේ අසවල් විහාරස්ථානයේ නාරද මහරහතන් වහන්සේ වැඩ සිටිනවා. ස්වාමීනි උන්වහන්සේ මුණ ගැහිලා ටිකක් කතා කළොත් මට හිතෙනවා ඔබ වහන්සේගේ මනසේ තියෙන මේ ශෝක සල්ලය දුරු කරගන්නට පුළුවන් වෙයි කියන්නේ. ඒ නිසා ස්වාමීනි අපි යමුද උන්වහන්සේ මුණ ගැහෙන්න. පස්සේ රජුරෝ කියනවා අමාත්‍යතුමනි මගේ නගරයේහි වැඩ සිටින ස්වාමින් වහන්සේ නම කල්ැතුව නොදන්නවා මම කොහොමද මුණ ගැහෙන්න යන්නේ. ඒ නිසා කල්ැතු උන්වහන්සේට දන්වලා අවකාශ ලැබුණොත් අපි යන් මුණ ගැහෙන්න. ඊට පස්සේ අමාත්‍යතුමා කාරණේ පිළිගෙන වහාම කුකුටාරාමයට ගියා නාරද මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නට. උන්වහන්සේ මුණ ගැහිලා මේ රජ්ජුරුව පිළිබඳව ප්‍රවෘත්තිය කියලා ස්වාමීනි අපේ මහරජතුමාට ඔබ වහන්සේ හමු වෙලා Tamanගේ දුක ਸੰతాපේ දුරු කරගන්නට අවස්ථාවක් සලස්වා දෙන්නට ඒ සඳහා සුදුසු දහම් කරුණකින් උන්වහන්සේගේ එතුමන්ගේ මනස සනසන්නට කියලා ආරාධනාවක් කළා. නාරද මහරහතන් වහන්සේ ඇරයුම පිළිගත්තා රජතුමාට පහසු විටක හමු වෙන්නට එන්න කියන්න කියලා උන්වහන්සේ අවසර දුන්නා. පියක අමාත්‍යවරයා වහාම ගිහිල්ලා රජුරවන්ට දැනුම් දුන්නා ස්වාමීනි නාරද මහරහතන් වහන්සේ මුණ ගැහුණා. උන්වහන්සේ ඔබතුමාට පහසු විටක එන්නට කිව්වා. ඒ නිසා අපි යමු. ඊට පස්සේ අමාත්‍යවරයාට කිව්වා එහෙනම් සුදුසු යාන වාහන පිළියෙල කරන්න. සුදුසු යාන වාහන පිළියෙල කරලා මහත් වූ රාජ ලීලාවෙන් කුක්කුටාරාමේ වෙත රජුරෝ පිරිවර සහිතව ගිහිල්ලා යානෙන් යා හැකි දුර යානෙන් ගිහිල්ලා ඉන් අනතුරුව පාගමනින් නිහඬව නාරද මහරහතන් වහන්සේ හමුවට පැමිණුණා. එහෙම පැමුණුනාට පස්සේ පැමිණිලා වැඳ නමස්කාර කරලා පසෙකින් වාඩි වුණු මුණ්ඩ රජතුමාට නාරද මහරහතන් වහන්සේ අපි ඔය මාත්‍රිකා කළ දේශනා පාඨය දේශනා කළා. ඒ කුමක්ද? පංචමානි මහරජ අලබ්භනීයානි ඨානානි. සමනේනවා බ්‍රාහමනේනවා දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මි. මහරජතුමනේ මේ ලෝකේ ශ්‍රමණේක් විසින්වත් බ්‍රාහමණේක් විසින්වත් මාරේක් විසින්වත් දෙවියෙක් විසින්වත් කවර සත්වෙක් විසින්වත් කිසිම දායක නොලැබිය හැකි කරුණු පහක් තියෙනවා. කොච්චර ප්‍රාර්ථනා කළත් ලබන්නට බැරි කොයිතරම් අපේක්ෂා කළත් සමුර්ධ නොවන ප්‍රාර්ථනා පහක් තියෙනවා. කතමානි පංච ඒ මොනවද? ජරා ධම්මං මා ජිරීති යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ ජරාව නැමැති ධර්මතාවය මා වෙත නොපැමිණේවා මගේ පංචස්කන්ධේ ජරාවට නොපැමිණේවා. මා සම්බන්ධ දේවල් වයස්ගත නොවේවා. ජරාවටපත් වෙනවා කියලා කියන්නේ වයසට යනවනේ. එතකොට දි รา පත් වෙනවනේ. මා සම්බන්ධ කරුණු, මගේ පංචස්කන්ධය සම්බන්ධ කරුණු මා ඇසුරු කරන්නා වූ අයගේ ජීවිත එසේ දිරීමටපත් නොවේවා. මහරජතුමනි යමෙක් මෙබඳු ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා නම් මෙබඳු අපේක්ෂාවක් ඇති කර ගන්නවා නම් මහරජතුමනි ලෝකයේ ශ්‍රමණේක් විසින් හෝ බ්‍රාහමණේක් විසින් හෝ දෙවියෙක් විසින් හෝ මාරයෙක් විසින් හෝ අවශේෂ කවර සත්වෙක් විසින්වත් නොලැබිය හැකි ප්‍රාර්ථනාවක් ඒක. සඵල නොවන අපේක්ෂාවක් ඒක. එහි එකම ප්‍රතිඵලය ඒතනත්තා දුකටපත් වීම පමණයි. ඒතනත්තා අසහනයටපත් වීම පමණයි. එයි කවදාවත් ලැබිය නොහැකි ප්‍රාර්ථනාවක් කරන නිසා සමෘද්ධිමත් නොවන අපේක්ෂාවක් ඇති නිසා හැම විටම එතනත් අපේක්ෂා භංගත්වයට පැමිණෙනවා. හැම විටම එතනත් බලාපොරොත්තු කඩවීමටපත් වෙනවා. හැම විටම එතනත් අසාර්ථකත්වයටපත් වෙනවා. ඒ නිසා එතනත් සියලු කල්හි ශෝකය දුක උරුම කරගන්නවා. ඇයි ලෝකයේ කිසිවෙක් විසින් නොලැබිය හැකි ප්‍රාර්ථනාවක් අපේක්ෂාවක් තමයි ඔහු විසින් ඇති කරගෙන තියෙන්නේ. ඒ නිසා මහරජතුමනි මේ පළමු කාරණය ලෝකයේ ශ්‍රමණේක් විසින් බ්‍රාහමණේක් විසින් දෙවියෙක් විසින් මාරයෙක් විසින් මිනිසෙක් විසින් කිසිවෙක් විසින්ම නොලැබිය හැකි කාරණයක්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා ව්‍යාධි ධම්මං මා ව්‍යාදීති මේ ව්‍යාධිය එහෙම නැත්නම් ලෙඩ රෝග හැදීම කියන එක ලෝකයේ පවතින ධර්මතාවය. හැබැයි මම නම් ලෙඩ නොවේවා. මා ඇසුරු කරන අය ලෙඩ නොවේවා. යම් කිසි කෙනෙක් මෙබඳු ප්‍රාර්ථනාවක් ඇති කරගන්නවා නම් මහරජතුමනි, ඒ තනත්තා සදාකාලිකවම ශෝකය උරුම කරගන්නවා. දුක උරුම කරගන්නවා. ඇයි ඒක කවදාවත් ලැබිය හැකි ප්‍රාර්ථනාවක් නෙවෙයි. ඒක සමෘද්ධිමත් වෙන කාරණයක් නෙමෙයි. නොලැබිය හැකි පැතුමක් ඇති කරගන්නේ තැනැත්තා හැම විටම චිත්ත ඝෂ්ඨණයට, චිත්ත ਸੰతాපයට පැමිණෙනවා. එනිසා මේ දෙවැනි කාරණය ලෝකයේ කිසිවෙක් විසින් නොලැබිය හැකි කාරණයක්. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මරණ ධම්මං මා මීති මහරජතුමනි ලෝකය තුල මරණය කියන ධර්මතාවය පවතිනවා හැබැයි එය මා සම්බන්ධව ක්‍රියාත්මක නොවේවා මම නොමැරේවා මම ඇසුරු කරන අය නොමැරේවා මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ මව, මගේ පියා, මගේ දරුවා අනේ ඔවුන්ට මේ මරණය අත් නොවේවා. යමෙක් මෙසේ අපේක්ෂා කරනවා නම් යමෙක් මෙසේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ තනත්තා සියලු කල්හි දුක ਸੰతాපය උරුම කරගන්නවා. ශෝකය උරුම කරගන්නවා. කුමක් නිසාද? ඒක ලෝකයේ කිසිම සත්වයක විසින් නොලැබිය හැකි කාරණයක් නිසා. ඊළඟට හතරවෙනි කාරණය උන්වහන්සේ දේශනා කරනවා කය ධම්මං මා කීති මේ ක්ෂය වීම එහෙම නැත්නම් ටික ටික වැය වෙලා ගිහිල්ලා අහෝසි වීම මේ ලෝක ධර්මතාවයන්ගේ ස්වභාවයයි මුදලක් අපි හරි හම්බ කරගත්තොත් ඒක ටිකෙන් ටික වැය වෙනවා මේ පංචස්කන්ධේ ටිකෙන් ටික වැය වෙනවා කුසල් අපි සම්පාදනය කරගත්තොත් විපාක දෙන්න විපාක දෙන්න ටික ටික වැය වෙනවා අපේ මේ ශරීර අවයව ටික ටික වැය වෙලා වැය වෙලා ගිහිල්ලා ෂය වෙලා ගිහින් අභාවයට යනවා. මේ සංස්කාර ධර්මයන්ට උරුම වූ ලක්ෂණය යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් එය සියලු සංස්කාරයන්ට උරුම වුණාට මා සම්බන්ධ සංස්කාරයන් එසේ නොවේවා. එසේ වැය නොවේවා. ඒවා හැමදාම ඒ ආකාරයෙන් පිරිපුන්ව පවතින්නට ඕනේ. මගේ රූපය, මගේ හැඩරුව, මගේ කාය ශක්තිය, මගේ ඥාන ශක්තිය, මගේ ධාරණය හැමදාම එක විදිහටම තියෙනවා නම් හොඳයි. ඒවා වැය නොවි පවතිනවා නම් හොඳයි. සොය නොවි පවතිනවා නම් හොඳයි. යමෙක් මෙසේ කල්පනා කරනවා නම් මහරජතුමනි එතනත්තා සියලු කල්හි දුක ශෝකේ උරුම කරන කෙනෙක් වෙනවා කුමක් නිසාද එය කිසිදාක ලෝකේ නොලැබිය හැකි කාරණයක් නිසා මිනිසෙක් විසින් තබා දෙවියෙක් බ්‍රහ්මයෙක් මාරයෙක් විසින්වත් මේ ධර්මතාවය ලෝකෙහි සමෘද්ධිමත් කරගත හැකි ප්‍රාර්ථනාවක් නොවේ. එය සියලු සංස්කාරයන්ට පොදු ධර්මතාවයක්. ඒ නිසා පුද්ගලයා කියලා කියන්නේ මම කියලා හඳුන්වා ගන්නෙත් මේ සංස්කාර පුඤ්ජයක් නිසා එයටත් මේ සනාතන ධර්මය ආවේනිකයි. ඒ නිසා මහරජතුමනි යමෙක් එසේ හිතනවා නම් ඒ තනත්තා ශෝකය උරුම කරගන්නවා පමණයි. ඊළඟට පස්වෙනි කාරණය උන්වහන්සේ දේශනා කරනවා නස්සන ධම්මං මා නස්සිති විනාශ වෙන ස්වභාවයෙන් යුක්තයි නැසෙන ස්වභාවයෙන් යුක්තයි වෙනසෙන ස්වභාවයෙන් යුක්තයි මේ සංස්කාර ධර්මයන් මා සම්බන්ධ ලෝකය එසේ නොයන සේවා මගේ ජීවිතයේ එසේ නොයන සේවා මා සතු දේවල් එසේ නොයන සේවා මා සතු පුද්ගලයින් එසේ නොයන සේවා සුනාමිය මහ මුහුද ගොඩ ගැලුවාම මිනිසුන් බොහෝ දේවල් ඇතුව හිටපු අය කිසිවක් නැති අය බවට මහ මගට ඇදගෙන වැටුණා. එතකොට ගම් වතුර ගැලුවාම සුලි සුලං ඇල්ලුවාම හදිසි විපත් දුක් කරදර පැමුණුනහම බොහෝ දේ ඇතුව හිටිය අය කිසිවක් නැති අසරණයින් බවට පත් වෙනවා. කුමක් නිසාද? මේ සංස්කාර ධර්මයන් වෙනසෙන සුළුයි. ඕනම මොහොතක අහෝසි වෙන්නට පුළුවන්. යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් ඒක ලෝක ධර්මතාවයක් විය හැකි. හැබැයි මා සතු දේවල් නම් එසේ නොවනසේවා. මගේ ජීවිතේ මා සතු සම්පත්, මා සතු පුද්ගලයන් එසේ නොවන සේවා කියලා යම් අපේක්ෂාවක් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තුවක් ඇති වෙනවා නම් මහරජතුමනි ඒ තනත්තා සදා කල්හිම ශෝකය දුක උරුම කරගන්නවා ඔහු ਸੰతాපය උරුම කරගන්නවා. කුමක් නිසාද? ඒ ලෝකේ කවදාවත් ලැබිය හැකි අපේක්ෂාව සමෘද්ධිමත් වෙන ප්‍රාර්ථනාවක් නොවන නිසා. මහරජතුමනි මෙන්න මේ ධර්මතා පහ මෙන්න මේ කරුණු පහ යම්කිසි කෙනෙක් සල්ප මාත්‍රයකින් හෝ අපේක්ෂා කරනවද ඒ ඒ පමණට ඒ තනත්තා ශෝකය උරුම කරගන්න. දුක ਸੰతాපය උරුම කරගන්න. මහරජතුමනි මෙන්න මේ කියන කරුණු යම්කිසි කෙනෙක් යම් යම් ප්‍රමාණයකට දුරු කරනවා නම් යම් යම් ප්‍රමාණයකට ප්‍රහාණය කරනවා නම් ඒ තනත්තා ඒ ඒ ප්‍රමාණයට ශෝකය දුක ਸੰతాපය දුරු කරගෙන යථාර්ථය දකින්නයි කියලා නාරද මහරහතන් වහන්සේ දේශනා කළා. ඉන් අනතුරු උන්වහන්සේ පැහැදිලි කරනවා කොහොමද මේ විදිහට දුක ਸੰతాපය උරුම වෙන්නේ කොහොමද මේ විදිහට සැනසීම සහනය උදා උන්වහන්සේ දක්වනවා මහරජතුමනි මේ ලෝකයේ ඉන්නවා ඇතැම් ප්‍රතජන සත්වෝ මේ ආර්ය ධර්මයේ පිළිබඳව තරම් අහලා පළපුරුද්දක් නැහැ. තථාගතයන් වහන්සේ මේ සංස්කාර ධර්මයන් පිළිබඳව දේශනා කළ කාරණය අහලා දැනගෙන හඳුනාගෙන හිතලා කල්පනා කරලා තේරුම් අරන් නැහැ. ලෝකේ හැමදාම ඒවා සිද්ධ වෙනවා. හැබැයි ඒ පිළිබඳව අවදියෙන් ඉන්නේ නැහැ. අරිය ධම්මස්ස අකෝවිදෝ මේ ආර්ය ධර්මයේ පිළිබඳ තරම් විචක්ෂණ බවක් වුන්ට නැහැ. ඒ නිසා ඒ තැනත්තා අඳබාල ප්‍රතඥේ. ඒ කියන්නේ කෙලස් වලට වසඟ වුණු ලෝකයේ පිළිබඳව අන්ධ වුණු ප්‍රතඥ භාවයෙන් තමයි ඔහු කටයුතු කරන්නේ. එබඳු පුද්ගලයා මේ කියන ධර්මතාවයන්ට පැමිණෙනවා. ඔහු පිළිබඳව සංස්කාර ධර්මයන් ජරාවටපත් වෙනවා, රෝගී වෙනවා, මරණයටපත් වෙනවා, ශ්‍රය වෙනවා, විනාශ මේ කියන ධර්මතාවයන් ඔහුටත් උරුමයි. නමුත් ඒ තනත්තා හැමතිස්සෙම අර මුලින් කියපු විදිහට අපේක්ෂා ඇති කරගෙන ඉන්නෝ අනේ මා සම්බන්ධ දේවල් නම් එසේ නොවේවා. එසේ විනාශ නොවේවා කියලා හිතාගෙන ඉන්නෝ හිටියා උනාට මෙහෙම වෙනවා. එහෙම වෙනකොටවත් ඔහු කල්පනා කරලා බලන්නේ අහෝ මා මෙසේ කල්පනා කරගෙන හිටියට මේවා එහෙම පවතින්නේ නැහැනේ. මේ සංස්කාර ධර්මයන් එහෙම තිරසාර බවක් මේ තුල නැහැනේ. ඒවා වෙනස් වෙනවනේ. ඒවා අහෝසි වෙනවනේ. මේක සිද්ධ වෙනකොටවත් ඔහු මේ ගැන කල්පනා කරන්නේ ඇයි? ඔහුට ඒ පිළිබඳ විචක්ෂණ බවක් නැති නිසා. ඔහු මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා කල්ැතු හිතලා කල්පනා කළා නැති නිසා. ඒ නිසා ඒ තනත්තා ඒක සිදු වුණාට පස්සෙවත් නැවත නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්නේ අහෝ මේ ධර්මතාවයන් මෙබඳු ස්වභාවයක් උරුම කොට පවතිනව නේද කියලා. එසේ ප්‍රත්‍යවේක්ෂා නොකරන නිසා එසේ විමසා නොබලන නිසා ඒ තනත්තාට ශන්තාපේ ශෝකය උත්සන්න වෙනවා ඒ තනත්තා හඬනවා ඒ තනත්තා වැළපෙනවා ඒ තනත්තා ශෝක කරනවා ඒ තනත්තා සුසුම් හෙලනවා ගතින් සිතින් වියලී යනවා ඒ තනත්තා නිරන්තරයෙන් ලෞකික කටයුතු වලින් පිරිහෙනවා ආහාර අරුචි වෙනවා ජීර්ණය අපහසු වෙනවා ඒ තනත්තාගේ කායික ස්වභාවයන් විකෘති වෙනවා කරන කියන කටයුතු කිසිවක්ම සිහි එලවාගෙන සිහි කල්පනාවෙන් කරන්නට ඒ තැනැත්තා සමත් වෙන්නේ නැහැ සම්මෝහයටපත් වෙනවා මහරජතුමනි එබඳු තැනැත්තා තමන් විසින් තමන් පුලුස්සා ගන්නා වූ තමන් විසින් තමන් දවා ගන්නා වූ කෙනෙක් කියා කිව යුතුය ඒ කුමක් නිසාද තමන්ගේ මනස තුලම මේ ශෝක සල්ලය, ਸੰతాපය ඇති කරගෙන නොදැනුවත් බව නිසා අනුවණකම නිසා මෙලව පරලව තමන් නසා ගන්නවා. කායික වශයෙන් තමන් දවා ගන්නවා, වියලවා ගන්නවා, මානසික වශයෙන් තමන් දවා ගන්නවා, වියලවා ගන්නවා. කුමක් නිසාද මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොඇතීමේ දෝෂය නිසා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහරජතුමනි මේ ලෝකයේ තුල ඇතැම් මිනිස්සුયો ඉන්නවා සත්පුරුෂ මිනිස්සු මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා විචක්ෂණයි. අරිය ධම්මස්ස කෝවිදෝ. ඒ අය කෙලස් නැසලා නැහැ. ඒ අය මේ ශෝකසල්ලේ ප්‍රහාණය කරලා නැහැ. නමුත් ඒ අය හිතලා තියනවා, දැනගෙන තියනවා, අහලා තියනවා, කල්පනා කරලා තියනවා මේ සංස්කාර ධර්මයන් මෙබඳු ලක්ෂණ වලින් යුක්තයි. මේවා කලක් යද්දී වැය වෙනවා. මේවා කලක් යද්දී ෂය වෙනවා. මේවා කලක් යද්දී අභාවයට යනවා. යම් කලකදී මේවා අහෝසි වෙලා යනවා. ඒ බඳු ධර්මතාවයක් මේ සංස්කාරයන්ට උරුමයි. කුමක් නිසාද? එනිසයි මේවා සංස්කාර කියන්නේ. හේතු පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්‍යති. හේතුන්ගෙන් හටගත්තු නිසා හේතු අභාවයට යනකොට මේ හැම එකක්ම අභාවයට ඒක මට විතරක් නෙමෙයි. මේක මට විතරක් පෞද්ගලික කාරණයක් නෙමෙයි. අනිත් හැමෝටම වෙනවා. අනිත් අයට විතරක් නෙමෙයි. මේක මටත් වෙනවා. ඔහු තමන් තුළින් අනුන් දිහා බලනවා, අනුන් තුළින් තමන් දිහා බලනවා සංසන්දනාත්මකව සංස්කාර ධර්මයන්ගේ මේ ධර්මතාවය තේරුම් ගන්නට ඔහු යම් ප්‍රමාණයකට උත්සාහවත් වෙනවා. එහෙම උත්සාහවත් වෙන අතරතුරේ ඔහුටත් මේ ස්වභාවය අත්දකින්නට වෙනවා. තමන් වයසට යනවා, තමන් හදිස්සියෙන් ලෙඩ වෙනවා, තමන් මරණයටපත් වෙනවා, තමන් ඇසුරු කරන අය මරණයටපත් වෙනවා, නැසෙනවා, වෙනසෙනවා. මෙබඳු දේ ඔහුට අත්දකින්නට ලැබෙනකොට ඔහු කල්ැතුව මේ ගැන හිතලා තියෙනවා. මෙහෙම වෙන්නට පුළුවන්. ඒ හිතා තිබුණු දේ ඒ ආකාරයෙන් සිද්ධ වෙනකොට ඔහු ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේ සිද්ධ වුනේ ඒ දේම නේද මේ මම සිතූ දේ නේද මේ සිද්ධ වුනේ මම කල්පනා කළ දේ නේද දැන් මේ ප්‍රත්‍යක්ෂ වෙන්නේ මේක අනුන්ට විතරක් නෙමෙයි මටත් සාධාරණයි නේද? මට පමණක් නෙවෙයි. මේක මේ හාපුරා කියලා මටම සිද්ධ වුණා පමණක් නෙමෙයි. ලෝකේ හැමෝටම මෙහෙම වෙනව නේද? ඒ බඳු ධර්මයක් නේද මට සිද්ධ වුනේ. යම් තාක් මම මෙය නොපිළගන්නවා නම් යම් තාක් මම මෙය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තාක් මගේ సంతානෙහි ශෝකය දුක ਸੰతాපය ඇවිල ගන්නවා නේද? ඒ නිසා යමෙක් මේ සංස්කාර ධර්මයන්ට උරුම වූ පොදු ස්වභාවය ප්‍රතික්ෂේප කරනවා නම් ඒ තාකේ තනත්තා හඬා වැළපෙනවා ශෝකයටපත් වෙනවා පරිදේවයටපත් වෙනවා සුසුම් හෙලනවා ගතසිත වියලී යනවා දැවෙනවා තැවෙනවා ඔහු සම්මෝහයට පැමිණෙනවා එනිසා මේ සංස්කාර ධර්මයන් නිසා මා ඒබඳු තත්වයකට නොපැමිණිය යුතුයි. මේ කලකින් ලබාගත්තු මනුෂ්‍යාත්ම භාවය ඒ වගේ විනාශ කරගන්නට සුදුසු දෙයක් නෙමෙයි. මේ සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය මත Taman වෙනසෙන්නට සුදුසු නැහැ. ඒ නිසා මේ මනස කියන්නේ සංස්කාර ධර්මයක් තමයි. නමුත් අපට පුළුවන් යම් ප්‍රමාණයකින් බාහිර සංස්කාර ධර්මයන් වෙනසෙනවා සිතත් වෙනසෙනවා නමුත් මේ ස්වභාවය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නට පුළුවන් නම් ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන්. එහෙම අවදි කරගත්තොත් තමයි අර ਸੰతాපයේ ශෝකේ යම් ප්‍රමාණයකට තුනී කරගන්න පුළුවන්. මෙහෙම දකින්න දකින්න මෙහෙම කල්පනා කරන්න කල්පනා කරන්න ඒතනත්තා වටහා ගන්නවා ප්‍රත්‍යක්ෂ කරගන්නවා ඔහු තමන් විසින් Taman සනසා ගන්නා සංහිඳවා ගන්නා පුද්ගලයාය කියලා කිව යුතුය. නාරද මහරහතන් වහන්සේ දේශනා කරන මහරජතුමනි ඒ ධර්මයේ පිළිබඳව විචක්ෂණ වූ ආර්ය ධර්මයේ පිළිබඳව නැවත නැවත හිතලා කල්පනා කරලා තමන් තුළින් අනුන් තුළින් මේ ස්වභාවය ප්‍රත්‍යක්ෂ කරන්නට උත්සාහ කරන ඒ ආර්ය ශ්‍රාවකයා තවම ශෝකය දුරු කරලා නැති වුණාට සහමුලින් දුරු කරලා නැති වුණාට ඒ තනත්තා ශෝකය දුරු කරන මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙලා එනිසා ඔහු ਸੰతాපය දුරු කරගන්නවා. ඔහු මේ ශෝක නැමැති සල්ලය අමාරුවෙන් හරි ගලවලා බැහැර කරනවා. ඒ හේතු හඳුනා ගන්නවා. නැවත ඒ බඳු උල් නොයනෙන්නට ඔහු ප්‍රවේශම් වෙනවා. පිනතුන් අහලා ඇති අර එක මවක් පියෙක් දුවක් සහ පුතණු කෙනෙක් කියන මේ සිව් දෙනෙක් එක් පිටිසර ගම්මානයක ජීවත් වෙනු මේ අය ගැමි ජීවිතයක් ගත කළාට නිරන්තරයෙන් මරණානුස්සති භාවනාව පුහුණු කරනවා. ඒ කියන්නේ ජීවිතය අනියතයි මරණය නියතයි මරණය නියතයි කියලා වචනයට සීමා කරලා නෙමෙයි. ඔය කියපු ආකාරයට මේ ජීවිතේ ඕන වෙලාවක නැසෙන්නට පුළුවන්. වෙනසෙන්නට පුළුවන්. ඡය වෙන්නට පුළුවන්. ඒක අනුන්ට විතරක් නෙමෙයි අපටත් ඕන වෙලාවක වෙන්නට පුළුවන්. මගේ දරුවන්ටත් වෙන්නට පුළුවන් මටත් වෙන්නට පුළුවන්. ඔවුන් නැවත නැවත මේ ලෝක ධර්මතාවය Taman සමග සසඳා දකිමින් හඟිමින් මේ අවබෝධ කරන්නට උත්සාහ කරමින් මරණානුස්සතිය වැඩුවා. කලක් මෙහෙම කටයුතු කරද්දී මේ තාත්තයි පුතයි හේන් ගොවිතැන් කරලා කුඹුරු වැඩ කරලා ජීවිකාව පැවැත්වුවේ තාත්තයි පුතයි හේනට ගිහිල්ලා වැඩ කරන අතරතුරේ හදිස්සියේ සර්පයෙක් දෂ්ට කරලා විසමූර්ජා වෙලා පුතණුවන් අභාවයට තාත්තා නිවසට පණිවිඩයක් යවනෝ අද දෙදෙනෙකුට කෑම අරන් එන්නට එපා එක්කෙනෙකුට පමණක් කෑම අරගෙන එන්න සුදු අතින් සැරසිලා එන්න මව සහ දියණියන් සුදු අතින් සැරසිලා එක්කෙනෙකුට පමණක් කෑම අරගෙන ගියා ගිහින් බලනකොට පුතණුවන් සහෝදරය මිය පරලෝ ගිහින් තාත්තට තමන්ගේ ස්වාමියාට ආහාර ටික පිළිගන්නලා කෑම කාලා ඉවර වුණාට පස්සේ තුන් දෙනාම එකතු වෙලා කපලා කොටලා තන තන දාලා තිබිච්ච දර කෑලි එකතු කරලා සෑයක් හදලා අර තමන්ගේ දරුවාගේ මලමිනිය සහෝදරයාගේ මලමිනිය එහි යොදලා පුලුස්සන්නට පටන් ගත්තා මේ විදිහට පුලුස්සනකොට අර පුතණුවන් දේවත්වයේ ඉපදිලා ඔහුම ඇවිදින් කතා කරලා අහනවා එක්තරා මනුස්ස වෙස්යක් මවාගෙන කුමක්ද මේ කරන්නේ? අම්මා කියනවා අපේ පුතා නැති වුණානේ. ඒ නිසා අපි මේ ඔහුගේ ශරීරය ආදාහනය කරා. ඉතින් පුතා නැති වුණා නම් ශෝකයක් දුකක් නැද්ද? අම්මා කියනවා පුතා නැති වෙච්ච බව හැබෑව. නමුත් ඉතින් ශෝක කරලා මොකටද? මම ඔහුට මගේ කුසේ පිළිසිඳ ගන්නට කියලා ඔහුට මෙන්නට කියලා මං ආරාධනා කළේ නෑ. ඔහුගේ කැමැත්තට ඔහු ඇවිත් පිළිසිඳ ගන්න. මං කවදාවත් ඔහුට යෝජනා කළේ නෑ දැන් නම් හිටිය ඇති යන්නට කියලා. ඔහුගේ ඕනෑකමට ඔහු ගියා. තමන්ගෙන ආපු ආයු මත තමන්ගෙන ආපු කර්ම ශක්තිය මත සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය ප්‍රකට කරමින් ඔහු පැමිණියා ඔහු ගියා යථාගතෝ තථාගතෝ කා තත්ත පරිදේවනා ආපු හැටියටමනේ ගියේ ඉතින් මේ ගැන කවර ශෝකයක්ද අඬා වැළපිලා මොකටද එහෙම කරනවා නම් කොයි තරම් අනුවණකමක් පස්සේ අර නැගණියගෙන් අහනවා මේ ඔබේ කවුද මේ මගේ සහෝදරයා ඉතින් නැගණියට ශෝකයක් දැනෙන්නේ නැද්ද ශෝක කරලා මොකටද ශෝක කරන්න කරන්න රූපය දි รา පත් ලස්සන නැති වෙනවා හිතට වේදනාව දැනෙනවා. අසහනෙන් ජීවත් වෙන්නේ. අපි මොකටද එහෙම අසහනෙන් ජීවත් අපි ඉන්නකන් සතුටින් හිටියා. දැනුත් අපි සතුටින් ඉන්නවා. ජීවිතේ තේරුම් ගත්තාම අපිට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. මේ විදිහටයි යම්කිසි කෙනෙක් මේ ආර්ය ධර්මයේ පිළිබඳව විචක්ෂණ වුණොත් ඒ තනත්තා ශෝක සල්ලය දුරු කරන්නට සමත් වෙන්නේ. ඒ නිසා මේ මහරහතන් වහන්සේ මුණ්ඩ රජතුමාට පැහැදිලි කරනවා මහරජතුමනි යම්කිසි කෙනෙක් මේ ලෝකෙහි මෙන් නොලැබිය හැකි කරුණු යම් ආකාරයකින් ප්‍රාර්ථනා කරනවද අපේක්ෂා කරනවද ඒ ඒ තරමට එතනත්තා ශෝක සල්ලෙන් පීඩා විඳිනවා මහරජතුමනි යමෙක් මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන සංස්කාර ධර්මයන්ගේ ගති ලක්ෂණ හඳුනා ගන්නවද අවබෝධ කරනවද කල්ැතුවම හිතලා තේරුම් අරන් තියනවද ඒවා සිදුවෙන සිදුවෙන මොහොතක් පාසා ඔහුට එයම ප්‍රත්‍යක්ෂ වෙනවා ඔහුට එයම ප්‍රකට වෙනවා ඔහුට ඒක ශෝකය සන්තාපය පිණිස නෙමෙයි ධර්මාවබෝධය පිණිස හේතු වෙනවා එයි මේ සංස්කාර ධර්මයන් පිළිබඳව පෙර මම ඇසූ දේ පෙර මම සිතූ දේ ඒක නේද මේ සිද්ධ වෙන්නේ ඔහු ඒක මනවින් ප්‍රත්‍යක්ෂ කරනවා එසේ ප්‍රත්‍යක්ෂ කරන නිසා ඒ තනත්තා ශෝකය දුක ਸੰతాපය වෙනුවට ධර්ම අවබෝධය කරන්නට සමත් වෙනවා. මහරජතුමනි මෙසේ ඒ තනත්තා ශෝක සල්ලේ දුරු කරනවා කියලා උන්වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කළාම මහරජුරුව අහනවා ස්වාමීනි මේ ධර්ම පරයාය කෙබඳු නම් දරන ධර්ම පරයායකද ඔබ වහන්සේ මේ කියා දුන්නු දහමට මොකද්ද කියන නම? නාරද මහරහතන් වහන්සේ දේශනා කරන මහරජතුමනි මේ ධර්ම පරයය ශෝක සල්ල හරණ ධර්ම පරයය ශෝක සල්ලේ උදුරා දමන ධර්ම පරයය එතකොට රජ්ජුරුව කියනවා ස්වාමීනි ඒ එසේමයි ඒ එසේමයි ස්වාමීනි මේ ධහම අහලා මගේ సంతානයේ තිබුණු ශෝක සල්ලය සහ මුලින්ම දුරු වී ගියා. ස්වාමීනි මම කරුණු තේරුම් ගත්තා, මම වටහා ගත්තා සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය දැන් මම මට වැටහෙනවා. මම තවදුරටත් ඒ ආකාරයෙන් සම්මෝහයෙන් අනුවනව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඔබ වහන්සේට බොහෝ පින් සිදු වෙනවයි කියලා රජ්ජුරුව මහරහතන් වහන්සේට নমස්කාර කරලා මාළිගයට ගිහිල්ලා අමාත්‍යවරුන්ට කතා කරලා කියනවා රාජ කුමාරිකාවකට යෝග්‍ය ආකාරයට සැලසුම් කරලා ආදාහන කටයුතු කරලා දේහ දවා පුලුස්සා ආදාහන කෘත්‍ය කරන හැටියට මෙන්න මේ විදිහට එදා කුකුටාරාමේ වැඩ සිටිය නාරද මහරහතන් වහන්සේ මුණ්ඩරාජ රජතුමාගේ මියගිය භද්‍රා දේවිය සම්බන්ධව එතුමන්ගේ సంతානයේ පහළ වුණු ශෝක සල්ලේ දුරු කරන්නට මේ ශෝක සල්ල හරණ ධර්මපරයය මේ ආකාරයෙන් දේශනා කළා. එනිසා මේ කරුණු නැවත නැවත සිහියේ පවත්වාගෙන අපටත් ජීවිතයේ මේ සංස්කාර ධර්මයන් ඇසුරු කරද්දී මෙබඳු ප්‍රාර්ථනා යම් යම් පමණකට ඇති වෙනවා. අනේ මා සම්බන්ධ දේවල් නොනැසෙනවා නම් හොඳයි. ෂය නොවනවා නම් හොඳයි. හැමදාම එක වගේ තියනවා නම් හොඳයි. අහෝසි නොවනවා නම් හොඳයි. නොයනසෙනවා නම් හොඳයි. මේ බඳු සංකල්ප අපේ సంతාන තුලත් ප්‍රතජන භාවය නිසා යම් යම් පමනකින් හටගන්න. ඒක ස්වභාවිකයි. නමුත් ඒ හටගන්න හටගන්න මොහොතක් පාසා මේ ධර්මපරයය සිහිපත් කරගෙන මේ සංස්කාර ධර්මයන් පිළිබඳව නොලැබිය හැකි කාරණයක් කුමට මං අපේක්ෂා කරන්නද? එය ශෝකය, ਸੰతాපය උරුම කරන්නක් නේද කියලා